මේ අවුරුද්දේ ජනවාරි මාසයේ ඉඳන්ම හැම මාසෙම වැඩියෙන්ම මාරක අනතුරු පෙන්නුම් කරේ යතුරු පැල. යතුරු පැලී අරුවන් අතින් මරණ සිද්ධ වෙලා තියෙනවා. 157 රජිකේ 560ක් මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකේ අනිකුත් වහනත් එක්ක සංසන්දනය කරනකොට යතුරු පැදිකරුවන්ගේ මරණ සංඛ්‍යාව පහුගිය අවුරුදු 10 තිස්සේම වැඩි වුණා වගේම මේ අවුරුද්දේ ඒ විදිහටම වැඩි වෙමින් පවතිනවා. මේකේ ඊළඟ තියෙන ගැටලුව තමයි අපි හිතුවා මෝටර රථ වාහන කැබ් රථ පදවනවා ඒ ඊට වඩා ටිකක් ප්‍රවේශ දේව පදවන කියලා. මොකද අභාග්‍යයකට මෝටර රසවල මේ වෙනකොට 144 දෙනෙක් මිය ගිහිලා තියෙනවා මේ මාස ඇතුළත. ඒක දෙරට වඩා මරණ සංඛ්‍යාව වැඩි වීමක් තමයි පෙන්වන්නේ.